බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මිලිඳු රාජ ප්‍රශ්නේ විශේෂ කාරණා ටිකක් මේ කාලේ කතා කරන්නේ ඒ තමයි අරහත් මාර්ගය ගැන එහෙමයි ස්වාමී අරහත්වයට පත්වීම පිණිස මාර්ගය හුරු කර ගන්න ඕන ආකාරය. එහෙයි. එතකොට අපි කියනවා නිවන සඳහා තියෙන එකම මාර්ගය එක පැත්තකින් කියනවා සතර සතිපට්ඨාන. ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ එකම එක මාර්ගයයි තියෙන සත්තානං විසුද්ධිය. සත්වයන්ගේ විසුද්ධ බව පිණිස. ශෝක පරිද්දවාන සමතික්කමාය ශෝක පරිද්දව නැති කළා දාන්න. හඳ හැඳින් වැළපින්. එහෙමයි සර්. ඉතින් ඒ වගේම ඥාය සාධිගමාය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නිබ්බානස්ස සත්‍ය කිරියාය නිවන සාක්ෂාත් කරන්න යදිදං චත්තාරෝ සතිපට්ඨාන ඒ තමයි සතර සතිපට්ඨානය. එතකොට මහත්තයා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමක්ද මේ නිවන පිණිස තියෙන මාර්ගය? ඒ මේ ආර්ය අෂ්ටාංග ආය මේවා අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ කියලා. ඒ වගේම මහත්තයා බුදුරජාණන් වහන්සේ අපි ගත්තොත් ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේ වදාලා මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දුක නැතිවීම පිණිස තියෙන ප්‍රතිපදාව කුමක්ද? අය මේවා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ඒ තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඒතර ওই විදිහට තියෙනවා. ඒතර මිනිස්සුත් යෝගාවචරයෝ ඒ කියන්නේ නිවන කරා හිත යොමු කරන්න කැමති කොහොමද මේක වඩන්නේ? කොහොමද මේක වඩන්නේ කියලා අර තියනවා යම් හිතේ මේකක්. එහෙමයි සාම. සමහර ලාවට ධර්ම ඉගෙන ගත්තත් ගුරු ඇසුරකින් ඔහුව මේ මාර්ගයේ හරියට යොමු කළේ නැත්තම් ඒකේ තියෙන එකක්. දැන් අපි කියමුකෝ දැල්ල උස්සලා පොළවේ ගහන්න පුළුවන් පමණට ගොවිතැන එහෙම කරන්න පුළුවන් කියලා එකක් නැහැනේ. එහෙමයි සාම. දැන් අපි කියමු අකුරු ලියන්න පුළුවන් පමණින් ලිපි ලියන්න බෑනේ. කතා කර කරන්න පුළුවන් පමණින් දේශනා පවත්වන්නත් බෑනේ. ඒ වගේ තමයි ධර්මයේ ඉගෙනගත්ත පමණින් මේක කරගන්න බෑ. ජීවිතයට ගලප ගන්න. ඒක ඥාන ඒකට තමයි දක්ෂතාවය. එකිනෙකා තුළ තියෙන දක්ෂතාවය. ආන්නේ ආර්ය මාර්ගයේ දියුණු කරගන්න එකිනෙකා තුළ තියෙන තෝන දක්ෂතාවය මේ කොහොමද පුරුදු කරගන්නේ කියන එක තමයි මේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට එකිනෙකා තුළ තියෙන දක්ෂතාවයෙන් එකක් එකක් තමයි අපි ගත්තොත් එහෙම දැන් අපි මීට කලින් කතා කර කළ කළ දේ ඒක තමයි කියන පොළොව වගේ හිතක් හදාගන්න කියනවා. ජලය වගේ හිතක් හදාගන්න කියනවා. ගින්න වගේ හිතක් හදාගන්න කියනවා. ඒ වගේම දැන් අදා කතා කරනවා අපි ඒකත් එක්කම මේ අපි කතා කරමු. ඒ තමයි සුළඟ වගේ හිතක්. දැන් රජුරු අහන්නේ රජුර වහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ සුලංගින් ගත යුතු පසංගේ කුමක්ද? සුලංගේ ස්වභාවයන් පහක් ජීවිතයට ගලපා ගන්න කියනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ අංග පහ මොනවද? පළවෙනි එක තමයි මහරජාණෙනි සුලංග සුපිපි මලින් යුතු රුක්ගමු ඇති වනයේ ඇතුළට hamaය. වනයේ සුවඳවත් නොඑක් මල් වර්ග තියෙනවා. ඒ මල් වර්ග තියෙන වනයේ ඇතුළට සුලංග hamaගෙන යනවා. ආන්නේ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් උතුම් විමුක්තිය නම් වූ සුපිපි මල් ඇති නිවන් අරමුණු කරන වනෙහි ඇතුළට යා යුත්තේය. මහරජාණන් සුළඟේ මේ පළමු වංගයේ ගත යුත්තේය. මාර්ගඵලවල නැවතීමක් නැහැ. විමුක්තියේ නැවතීමක්. ඒ කියන්නේ සෝවාන් වෙලා එතනින් නවතිනවා කියලා කන්නේ. සුවඳ මල් පිපි වනේ ඇතුළට සුළඟ යනවා. අහවල් තැන නවතිනවා කියලා එකක් නැහැ. ඒ නිසා මේකෙන් අමා මහ නිවන ලැබෙන්නේ කොයි මොහොතේද? සසර දුකෙන් නිදහස් වෙන්නේ කොයි මොහොතේද? ඒ දක්වා විමුක්ති සුඛේ කරා හිත මේ මේ සුළඟ වගේ යනවා. එහෙමයි ස්වාමී. නැවතිල්ලක් නැහැ අවශේෂ මාර්ගඵලවල. එහෙයි. ස්වාමිනේ සෝවන් ඵලයට ප්‍රමුණු කල්හි ශ්‍රාවකයා තුළ උද්‍යෝගය එකිනෙහි ඇති වෙනවාද එකිනෙකින් ක්‍රමෙන් වර්ධනය කරගෙන ඉදිරියට වැඩම කරන්නේ කියලා හැම කෙනාටම එහෙම කියලා කියන්න බෑ. එහෙමයි සර්. ඒ කියන්නේ අර අනාගාමී කෙනෙක් කල්පනා කළේ සුද්ධවාසය යනවා කියලා. එහෙමයි. ඒ වගේම මේ බිම්බිසාර රජුරෝ සෝතාපන්න වෙලා එතනින් පස්සේ සකදාගාමී වීම පිණිස උත්සාහ කළා කියලා නෑ. එහෙමයි සර්. ඔහු උත්සාහ කළේ දෙව්ලොව ඉපදුනාට පස්සේ ජනවාසම්ප කියලා දිවි රාජ්‍යයක් වුණාට පස්සේ උත්සාහ කළා. එහෙමයි. ස්වාමිනේ නමුත් ප්‍රමාද වුණා සසරේ කොතරම් ප්‍රමාද වුණත් ආත්ම භාවයන් හතකදී අටකට නොයා හතකදීම ධර්ම අවබෝධය සිද්ධ කරනවා. ඉතින් විමුක්තිය නම් වූ සුපිප මල් ඇති නිවන් අරමුණු කරන වනේ ඇතුළටම යා යුත්තේ මහරජාන්නේ සොලංකී ওই කාරණාව ගන්ත තියෙන්නේ විමුක්තිය කිඳාවා බසින්න ඕන විමුක්තිය ගැඹුරටම යන්න ඕන. දැන් සෝතාපන්න කෙනාට තියන් විමුක්තියක් තියෙනවා. එහෙමයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ කියන සංයෝජන තුන ප්‍රහාණය වීම. එතකොට සසරේ කවදාවත් ප්‍රහාණය කරගත්තේ නැති එකක් නේ. කියන්නේ මුළු සංසාරෙටම කෙලවරක් නැති සංසාරෙටම අත්දකින්න දෙකන්නේ. පැහැදිලි වෙනවා කියන එක. දැන් අපි රාග දේශ මොහ සහිත මේ ලෝකේ වාසය කරද්දී මේ මිනිස්සු එක එක අත්දැකීම් ලබනවා. ඒව කලින් නොලබපු ඒවා නෙවෙයිනේ. එහෙමයි. සමාජයට තරුණ පුතේ තරුණ දුවක් එක්ක විවාහ වුණා කියන්නේ සමාජයට පළවෙනි අවස්ථාව නෙවෙයි. එයා මේ සංසාරේ මේ පොළොවේ වැලි කට ගන්න වැලි කට ගන්න එයත් එක්ක විවාහ වෙලා තියෙනවා. එහෙසම්. යම් කිසි කෙනෙකුට දරුවෙක් ලැබුණොත් එහෙම සංසාරේ වැලිකැට ගන්න යාම යාලටම දාව ඉපදිලා තියෙනවා. මව නොවුන කෙනෙක් පියා නොවුන කෙනෙක් නෑනේ. ඒතර සංසාරේටම නොලැබපු අත්දැකීමක් තමයි මේ සමයිලාව ඒ වගේම තමයි ගියක් හදුවා කියන්නේ. එතනම ඒ විදිහටම ගෙවල් හැදලා ඇති ඕන තරම්. එයි අර බ්‍රහ්මණෙක් අර ගහක් සාරන්නේ මගේ මිනිය කවදාවත් වලේලා ආපු නැති තැනක වලේලා යන්න ඕන කියලා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ඔබගේ නම මොකක්ද? ඥානශ්‍රෝණි. ඔය නමින්ම 14000 වතාවක් ඔතන ඔය නමින් විතරක් ඔතනම මේ දේහය දාලා තියෙනවා කියනවා. එතකොට කොහොමද? ඒතර අපි ජීවල් හදන ඒවා යාන වාහන වලින් යන්නේවා. ඔය පාරවල් වලම කී ගමනක් යන්න ඇතිද? එහෙමයි ස්වාමී. ඉතින් ඊළඟට තමයි මේ අහසේ පියාසර නොකරපු තැනන්නේ. මේ පොළවේ හිස තිබ්බේ නැති තැනක් නැහැ. එතකොට නොලබපු අත්දැකීම තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය කිරීම. එතකොට ඒක සසරටම නොලබපු ඒ අත්දැකීම ලැබෙනවා කියන්නේ එක්තරා විමුක්තියක් ඒක. එහෙමයි ස්වාමීනි. එක්තරා විමුක්තියක්. හැබැයි ඒ සකදාගාමී වුණා කියන්නේ රාගදේශ ඒක කාමරාග පටිගත තුනේ වුණා කියන්නේ ඒකත් සසරේ නොලබූ දෙයක්. අනාගාමී කෙනාට කාමරාග පටිග ප්‍රහාණය වුණා කියන්නේ කාමේ සම්පූර්ණයෙන් නැති වුණා කියන්නේ. පටිගේ සම්පූර්ණයෙන්ම නැති වුණා කියන්නේ. සසරේ නොලබූ දෙයන්නේ. ඒකට එතනත් යම් විමුක්තියක්. හැබැයි විමුක්ති සුඛී ඇතුළටම යන්න ඕන. එහෙමයි සාරා. දැන් සෝතාපන්න කෙනා ගියේ විමුක්ති සුඛයට වැඩිය සකදාගාමි කෙනාගේ විමුක්තිය සුඛේ වැඩි. ඊට පස්සේ අනාගාමි, අරහත් ඒ විදිහට. ඉතින් අර සුළඟ කැලේ ඇතුළට හමාගෙන යනවා වගේ විමුක්ති සුඛේ ඇතුළට යන්න කියන වික්ෂෝධ. එහෙමයි සම්. සුළඟෙන් ඔය අංගී ගන්න කියනවා. එතකොට අර වික්ෂයට කොච්චර වීරියක් උපදිනවද ඉතින් අර නොලැබූ සමාධි සමාපatti නොලැබී මාර්ගඵල නොලැබූ විමුක්තිය උපදව ගන්න නේද? අනිත් සියලු කාරණා ජීවිතය අපට සම්මුඛ වෙනවා කියලා ස්වාමීන් දැන් අර ශරීරෙල පෙන්නලා ශක්තිති රජ කෙනෙක්ව නොවුණු කෙනෙක් මෙතන නැහැ කියලා භාග්‍යතුන් ඒකනේ එක එක විදිහට දැන් භාග්‍යතුන් වහන්සේ සංසාරේ දීර්ඝ බව දේශනා කරනවා නොලැබුව අධ්‍යක්ෂ මන්න ඒකනේ එක තැනක තියෙනවා දුක් විඳපු කෙනෙක් විඳින කෙනෙක් දැක්කොත් හිතන්න කියලා නිට්ටම හිතන් ගන්තබ්බා ඒකාන්තෙන් හිතන්න කියනවා දුක් විඳින කෙනෙක් දැක්ක ගමන් මමත් ওই විදිහට දුක් විඳලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ හේතුව ඒ විදිහේ සංසාර කියන්නේ. එච්චර දීර්ඝයි සංසාරේ. සැප විඳපු කෙනෙක් දිහා දැකලා හිතන්නේ කියනවා මමත් ওই විදිහට සැප විඳා. හේතුව නිට්ඨ මේතං ගන්තබ්බං කියන්නේ ඒකාන්තයෙන් හිතනද හේතුව එච්චර සංසාරේ දීර්ඝයි. එහෙමයි ස්වාමී. නොලැබූ අත්දැකීමක් නෑ මහත්තයා. මේ විමුක් මේ ධර්මයෙන් ලබන්නා වූ යම් අත්දැකීමක් තියෙනවා නම් අපි ඒ ධර්මයෙන් ලබන ඒවා හැර සංසාරේ වෙන මොනවද ඉතින් අපිට නොලැබිච්ච දේවල්. ධර්මයෙන් නොලබුණ දේ, මාර්ගයෙන් නොලබුච්ච දේ, මේ බුද්ධ ශාසනයෙන් පිහිටනේ නොලබිච්ච දේ. එහෙමයි. නේද? මේකයි. ඒ පළවෙනි අංගේ දෙවෙනි අංගයේ විදිහට කියනවා සූලංග පොළොවේ හටගත් වෘක්ෂ සමූහය මැඩලයි. පොළොවේ හටගත් ගස් මැඩගෙන, නවාගෙන, පෙරලාගෙන යනවා සූලංග. එහි මහරජාණන් සසර බහින් වනාන්තරගතව පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සංස්කාරයන් නුවණින් විමසමින් කෙලෙසුම් මැඩලිය යුත්තේය. මහරජාණන් සුළඟේ මේ දෙවෙනි අංගය ගත යුත්තේ. සුළඟ ගස් කොළන් මැඩලාගෙන හවනවා වගේ භික්ෂුව විසින් පිළිවෙතේ දෙන කෙනා නිවන් දකින්න කැමති කෙනා සංස්කාරයන් නුවණින් විමසමින් කෙලෙසුම් මැඩලිය යුත්තේ. සංස්කාරයන් කියන්නේ මේ හේතුඵල ධමයෙන් හටගත්ත මේ ලෝකේ අපි මේ ලෝකෙට ආශා කරනවා, පෙනෙනවා, තරහ ගන්නවා කියන මේ ලෝකේ ඔක්කොම සංස්කාර ලෝකෙනේ. එහෙමයි ස්වාමීන්. හේතුඵල ධමයෙන් හටගත්ත ලෝකෙට සංස්කාරය. එතකොට ඒ කෙලෙස් හට ගන්නකොට කෙලෙස් වලට කියන්නේ සංස්කාරය. එහෙමයි. නিত্য දේවල් නෙමෙයි. එතකොට ඒ කෙලෙසුන් ඒ උපන්නා වූ කෙලෙස් සුළඟ ගස් කොළන් මැඩලාගෙන යනවා වගේ නුවණින් විමසමින් විමසමින් මේ ධර්මයට අනුව කල්පනා කර කර අර උපදින කෙලෙස් නැඳ පවත්වාගෙන යන්න කියනවා. කෙලෙස් පෙරලාගෙන යන්න කියනවා. කෙලෙස් වලින් යට වෙන්නේ නැතුව. සුළඟ තමයි ජය ගන්න. ආන් ඒ කාරණාව මේ ගන්ධ කියලා කියනවා. නිසා Taman නුවණින් කල්පනා කරන Tamanගේ ප්‍රඥා ශක්තිය සුළඟ වගේ කරගෙන කෙලෙස් මේ පොඩි පොඩි ගස් කොළන් වාගේ කරගත්තට පස්සේ ඒ සුළඟින් යාර ගස් කොළන් මැඩ පවත්වනවා ස්වාමීන් කෙලෙස් යට කරගෙන යන්න වාසි දැන් පහදව දාලා වගේ නුවණින් විමසීම නුවණින් විමසීම තියුණු වෙන්න ඕනේනේ ලා හුළඟක් ගියා කියලා ගස් කොළන් මැඬලනවා එහෙමයි හුළඟේ පවර් එක වැඩි වෙන්න වැඩි වෙන්න හුළඟේ වේගය වැඩි වෙන්න වැඩි වෙන්න නේද ගස් කොළන් පෙරලිගෙන යන්නේ ඒ වගේ තමයි කෙලෙස් පෙරලෙන්නේ කෙලෙස් මැඬලන්න පුළුවන්නේ කල්පනා කරන ඥානෙ තියුණු වෙන්න ඕන. එහෙමයි ස්වාමී. ස්වාමීනි සමාධිය වැඩිමත් ඒට උපකාර වෙනවද? සමාධිය නුවණින් විමසීමට උපකාරයක්. එහෙයි ස්වාමී. ඒකට පහසුයි හිත එක තැනක තියෙනවා පහසුයි නුවණින් විමසන්න පහසුයි සමාධිය. එහෙමයි. ඒකට සමාධියක් නැති කෙනෙකුට උනත් නුවණින් විමසන්න අපහසුයක් වෙන්නේ එහෙමයි. ඒ කියන්නේ ඒ සමාධිය නැති කෙනත් ඉතින් සමාධි උපද්දවා ගන්නන විදිහට හිත හදාගන්නේ යම් විමසීමකින්. එහෙමයි ස්වාමී. ඒකයි. එතකොට අර සූලංගී සූලංගක් වගේ වේගින් හමාගෙන යන දෙයක් වගේ නුවණින් විමසීම යෝනිසෝ මනසකාරය ඇති කර ගන්න ඕන. එහෙමයි. සූලංගින් ඒ අංගේ ගන්න ඕන. තුන්වෙනි කාරණාව සූලංග අහසේ හැසිරී. සූලංග තියෙන අහසේ. ආ මේ වගේ මහරජාණනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ලෝකෝත්තර ධර්මයන් තුල සිත හැසිරවිය යුත්තේය. මහරජාණන් සුළඟීමේ තුන්වෙනි අංගයේ ගත යුත්තේය. එතකොට සුළඟ අහසේ හමාගෙන යනවා වගේ භික්ෂුව ලෝකෝත්තර ජීවිතේ හැසිරෙන්න ඕන. අපි කියනවනේ මේ හිත කාම ලෝකේ හැසිරෙනවා. එහෙමයි සර්. එහෙම කියනවනේ. මේ හිත මේ අහන දකින ලෝකේ හැසිරෙනවා කියලා අපි කියන්නේ. එතකොට ඒ විවහාරය මෙතෙන්ට ගන්නෙ කියනවා ගන්න කියලා මේ හිත හසුරවන්න කියනවා ලෝකෝත්තර ලෝකේ. ලෝකෝත්තර ලෝකේ කියන්නේ සසරින් එතර වෙන පැත්තේ. එහෙමයි ස්වාමී. ස්වාමීනි කෙලෙස් අත්හරින පැත්තේ. නිවනට යොමු වන පැත්තේ. එහෙමයි. කාමෙන් නිදහස් වෙන පැත්තේ. තරහෙන් නිදහස් වෙන පැත්තේ. ගුණධර්ම පැත්තේ. සිහිය පැත්තේ. ශ්‍රද්ධාව තියෙන පැත්තේ. ඒ පැත්තේ හිත හසුරවන්න කියනවා. එහෙමයි ස්වාමී. දැන් ඔන්න අපි කියමු දැන් මේ වෙලාවේ ධර්මය අහමින් ඉන්නවා කියලා කියන්නේ ලෝකෝත්තර පැත්තේ හිත හසුරවන්න. එහෙයි. ඊළඟට නිකම් මේ කොල්ලෝ කෙල්ලන්ගේ පළේලව් තියෙන චිත්‍රපටි බලනවා කියන්නේ ලෞකික පැත්තේ හිත හසුරවන්න. එහෙයි. ඉස්කෝලවලට යනවා. ටවුන් එකට යනවා. ඔය ඔක්කොම ලෞකික පැත්තේ දේශපාලනේ කතා දේශපාලනේ ඒ ඔක්කොම ලෞකික පැත්තේ හිත හසුරවන්නේ. එතකොට ධර්මයක් අහන එක, සිල් සමාදන් වෙන එක, ඊළඟට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, ඒ වගේ අනුස්සති භාවනා කරන ඒවා. ඊළඟට සතර සතිපට්ඨාන හිත පිහිටවන ඒවා. ඒ ඔක්කොම ලෝකෝත්තර පැත්තේ හිත හසුරවන්නේ. එතකොට ඒ නිවන කරා යන කෙනාට පහසුයි එහෙම. එහෙමයි. උලඟට අහස හිස් අවකාශයේ පහසු නැද්ද හමාගෙන යන්න. එහෙමයි. ඒ වගේ තමයි කියනවා නිවන කරා යන කෙනාට පහසු වෙන්නේ ලෝකෝත්තර පැත්තේ හිස හැසිරුවොත්. නැත්තම් නම් මේ ලෞකික ජීවිතේ කාම ලෝක ලෝකේ සාමාන්‍ය ලෝකේ හිත හසුරුවා හසුරුවා මේක කරන්න බෑ. ස්වාමීනි කරුණා මෛත්‍රීට හසුරුවීමත් ලෝකෝත්තර කාරණාවක්ද? කරුණා මෛත්‍රියත් ලෝකේ ලෝකෝත්තර කාරණාවක්. කරුණා මෛත්‍රිය ලෝකෝත්තර කාරණාවක්. එතකොට ඒ කියන්නේ ඒකෙන් එයාගේ හිත සංසිඳවනවා. ඊට පස්සේ කරුණාව මෛත්‍රිය කියන්නේ ඒක උතුම් ගුණධර්මයක්. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය කියලා සමාපත්තියක් තියෙනවා. නේද? ඊළඟට මෛත්‍රිය පරතරටපත් වෙලා තියෙනවා. ඒ වගේ. එතකොට මහත්තයා දැන් අපි ගත්තොත් එහෙම අපි කියමුකෝ කෙනෙක් නිවන් දකින්නත් ආසයි. නව කතා කියවනවා. එහෙමයි ස්වාමීනි. හරිද? කෙටි කතා කියවනවා. එතකොට ගීත ලෝකේ සංගීත ලෝකේ ඉන්නවා. එතකොට එයා ඒ නව කතා, කෙටි කතා, ඊළඟට ගීත ලෝකේ ඒ ඔක්කොම මේ කාම ලෝකේ මේ මිනිසුන්ගේ ලෝකේ තියෙන ඒවා. හිත එතකොට හැසිරෙන හිත හැසිරෙන එකේ. එහෙමයි සාමි. නමුත් ගීතයකින් වුණත් උපද්දවනවා නම් විමුක්තියක් ගැන විස්තර. එහෙමයි. කලකිරවීමක්. දැන් ඒකට අපි දැන් උදාහරණයක් කියමුකෝ අර අපිට ඇහිලා තියෙන අර සන්නාලියනි කියලා. එහෙමයි සර්. ඒකට උපතේ සිට මරණයට මොහොතෙන් මොහොත මේ ඉක්මනට වේගෙන් ජීවිතේ ගෙවිලා යන හැටි. ආර්ථේ විමසුවා නම්. ආර්ථේ විමසුවා නම් ඒකට අර්ථයක් විමසන්නේ සංගීතේ. මොකක් හරි ආස්වාදේ. ආස්වාදිනේ අර්ථයට ගිය ගමන් එයා එයාගේ හිත මොකද වෙනව? එහෙමනේ තියෙන්නේ. ඉතින් ඒක නමුත් ඉතින් ඇයි හරියට ඒ වගේ සංසාරයේ තියෙන ස්වභාවය සමහරලාට කවියකට ගීතයකට ගත්තොත් එimhe ලංකාවේ 69ක් රහත් වෙලා තියෙනවනේ ගෙවිලියක් මේ කවියක් කියද්දී. වහන්සේ සිහියෙන් ඒ සංඝයා වහන්සේලා 69 වඩිද්දී එක ගෙවිලියක් මේ වී කොට කොට කවියක් කියනවා. ඒ කවිය කියන්නේ අනිත්‍ය ගැන. එහෙමයි. මේ සසරින් එතර වීම ගැන කියන්නේ. ඒ මානසිකාර වුණ අරහතන් අර සංඝයා වහන්සේලාට. ඒකෙන් අරහත්ත්වයටපත් වුණා. හැබැයි ඒ ඒ ස්ත්‍රී කියපු තාලේ රටාව නෙමෙයි ඒකට බලපෑවේ අර්ථය. එහෙමයි. ඒක ගීතයක වුණත් අර්ථයක් හොයනවා නම් ඒ අර්ථයත් සසර දුකෙන් නිදහස් කරන පැත්තට තියෙනවනම් ඒක ලෝකෝත්තර පැත්තේ හිස හැසිරෙවීම. නැත්තම් මේ ආස්වාදී අපි මට එකපාර මතක් වුණේ නවකතා, කිරි කතා, මේ චිත්‍රපටි, ඊළඟට නාට්‍ය මේ ඔක්කොම හිත හැසිරෙන්නේ මේ ලෝකෙමයි. ලෝකෙන් නිදහස් වීමක් කෙරෙහි නෙවෙයි. හැම එකකම තියෙන්නේ මේ ප්‍රේම සම්බන්ධතාව. එක එක ආරුබුද ගහ බැන ගන්නවා. ඊළඟට අසාධාරණයට මුහුණ දෙන ඒවා. අසාධාරණේ මතින් නැගී හිටින ඒවා. එහෙම නේද? ඒක තමයි ලෝකේ තියෙන ඒවානේ. ඒක ලෝක උත්තර ලෝකෙන් ඈතර වෙන ඒවා නෙවෙයි. එහෙමයි ස්වාමීනි. ලෞකික මේ ලෝකයට අයිති ඒවා. ස්වාමීනි එතනේ ලෝකයට අයිති දෙෙහි හිත හැසිරෙන්න ගත්තට පස්සේ ආපහු ආය කර්ම විපාක විදිහට සංසාරේ මොන මේකටම එනවනේ. මේකටම එනවනේ. හරි පුදුමයි දැන් සාමාන්‍යයෙන් දැන් ඔය මැරිලා പ്രേත ලෝකේ එන්නේ. මේ මැරිලා ගියට පස්සේ පෙරේත වෙලා එන්නේ. ඒ ඉතින් අර ඊඩ කඩන් වල දරුවන්ගේ ඒ ඒ ඒ වගේ හිත හැසිරෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ හැසිරෙච්ච තැනම උපදිනවා. ඒකයි භයානක ලෝකෝත්තර දේ වෙනස්. මොහොතින් අතාරිනවා. මේ හේතුඵල ධම විමසනවා. සත් ඊළඟට අනිත්‍ය විමසනවා. ඉතින් ඒ වගේ මේකෙන් ලෝකෙන් ඈතර වීමක් ගැන තියෙනවා. ඒතර මහන්තේ ඒ අර සුළඟ ආකාශය හමාගෙන යනවා වගේ හිත නිවනක් කරා යන කෙනා ලෝකෝත්තර දේ හිත හසුරවනවා. ඒතර තමන් වැඩිපුර කල්පනා කරන්නේ මේ ලෝකෙට අයිති දේවල්ද සසරට අයිති දේවල්ද සසරෙන් නිදහස් වෙන පැත්තට තියෙන කල්පනාද කියලා බැලුවොත් නිවන් කරා යන්නේවයි යන කෙනයි නැති කෙනයි හොඳටම තේරෙනවා. එහෙමයි ස්වාමීනි. මේ ධර්මයේ කැඩපතක් කරගෙන තමන් දිහා බලන්න. එහෙමයි. එතකොට මේකනේ ප්‍රතිපදාව. ඒතර නිකම් ප්‍රාර්ථනාවකින් පමණක් නිවන් දකින්න පුළුවන්ද? අදිෂ්ඨාන කරලා නිවන් දකින්න පුළුවන්ද? එහෙමයි. ඔබ තවක් කෙනෙකුට මාර්ගඵල දෙන්න පුළුවන්ද? ඒකනේ ඉතින් මෙච්චර පැහැදිලි ධර්මයක් තියෙද්දී කරුණු දැනගෙනමයි මිත්‍යා දෘෂ්ටියට යන්න එපා මේ කියලා පැහැදිලිව කියන්නේ මේ ධර්මයේ සරණ යන්න තමන්ගේ හිතයි හැසිරෙන්න තියෙන්නේ. දැන් අද මාර්ගඵල මාර්ගඵල කියලා රහත් වුණා මඟඵල ලැබුවා කියලා කතා කරන අය ලෝකෝත්තරව හිත හසුරවන්ට හසුරවන ආකාරයක් ගැන පැහැදිලිව නිර්වෘල්ව බුද්ධ වචනෙන් අරහත් වචනෙන් කියලා දෙනවද? ඉතින් ඒ නිසා මාර්ගඵල කියලා කියන්නේ. ඒතර මේ වගේ කොච්චර පුහුණුවක් ඕනේද? මේ ආච්චි අම්මලා ඉන්න තාක් ඊර්ෂ්‍යා කරලා රණ්ඩු වෙලා නටන්න තියෙන නාටකම් කොහොම නටලා අවසාන එකපාරම අපිට රහත් වෙන්න ඕන කියලා මේ මොකාක් හරි විගණමක් කරනවා. එහෙමයි. අහිංසකව ජීවිතේ අදුපාඩු හදාගෙන පසුතැවීමෙන් ඈත් වෙලා තිසරණ සරණ ගිහිල්ලා සීලේ පුරුදු වෙලා හිමීට හිමීට මේ කියන ಗುಣධර්ම ටික ටික පුරුදු කරගෙන එහෙමනේ මේ ධර්මයට ලං වෙන්නේ නේ ස්වාමීනි සර්වඥන් වහන්සේ සර්වඥතා ඥානෙන්නේ අරහත් මාර්ගයේ සොයා දැනගත්තේ නේද? ඉතින් මේ ධර්මයේ අවබෝධ කරගන්න මහත්මයා බුදුරජාණන් වහන්සේ අසංකේය කල්ප ලක්ෂ හතරක් තව කල්ප ලක්ෂයකුත් පාරමී ධර්ම පුරලා පුරලා පුරලා පුරලා අවබෝධ කරගත්ත ධර්මයේ නෙමෙයි. එහෙමයි සාමී. මේ ධර්මයේ ගැඹීරයිනේ. ඉතින් ඒකට මනා හික්මීමක් ඕන. ඒකයි මේකේ තියෙන්නේ. එතකොට මහත්මයා අපි ඒක තවත් ටිකක් විස්තර කරගත්තොත් ඒ නිවනේ හිත හැසිරෙන්නේ නැතුව හිත හැසිරෙන්නේ නැතුව ලෝක ලෞකික ජීවිතේ හැසිරුණොත් දැන් අපි කිව්වේ නව කතා කෙටි කතා රූප වාහිනී ඊට පස්සේ මාළ පෙරේත වෙලා ඉපදෙන හැටි මං විච්ච සිද්ධියක් කියනවා අවසරයි සම් ඒ තමයි මේ එක ආරාමයක් හදලා එක මොදලාලි කෙනෙක් ඒ සංඝයාට උපස්ථාන කරන්නට මේ ආරාමයක් හදලා බුද්ධ ශාසනයට පූජා කළා. එහෙමයි ස්වාමී. එතකොට මේක බොහෝ බර ගණන් වල. ඊට පස්සේ එදා ඉඳලා නැවතිලා ඉඳලා ආරාමේ ඔක්කොම කටයුතු වෙලා බලලා ලංකාවෙන් කොයින් හරි ස්වාමීන් වහන්සේලා 49කට කිට්ටුවා වගේ එහෙමයි ස්වාමී. ඒ විහිරේ නවත්ත ගන්නවා ආරාමේ. ඊට පස්සේ ওই විදිහට ওই විදිහට ඒ මේ මුදලාලිම උපස්ථාන කරපු හාමුදුරුවෝ සංඛ්‍යාව හාමුදුරුවෝ 400ක් විතර. එහෙසම්. 400ක් 500ක් විතරම උපස්ථාන කරලා තියෙනවා එහෙම. ගෙදරම දාන වියලා වෙලාවට දාන ටික ගේනවා ගිලම්පස ටික පූජා කරනවා. එහෙමයි. එහෙම ගෙනල්ලා ඉතින් ඒ මුදලාලි මහත්තයා මැරුණා. ඊට පස්සේ මුදලාලි මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව තමයි මේ කරපු පින් බලෙන් නිවනම ලැබේවා. එහෙමයි ස්වාමී. ආත්මතු පරම්පරාවටම නිවන ලැබේවා කියලා. එහෙයි. ඉතින් එතුමා මැරුණා. ඊට පස්සේ ඉච්ඡර සංඝයා පිරිසකට උපස්ථාන කරලා ඊට පස්සේ එහෙම මැරිච්ච මුදලාලි මහත්තයා මේ ඉතින් දෙව්ලෝ යන්න බෑ. එහෙමයි ස්වාමී. නමුත් ඒ ආරාමයේ ඉපදුන යක්ෂයෙක් කියලා. එහෙයි. ඒතර මොකද උනේ? ස්වාමීනි මොකක්ද උනේ අවසරයි. ඒ උනේ එතුමා ඒ භූමිය අල්ලගත්තා. මගේ මගේ මගේ කියලා. මේක ඇත්ත කතාවක්. බොරුවක් නෙවෙයි. ඔය කියපු සංඛ්‍යාවන් වෙනස් වෙන්න ඇති. සිද්ධිය හරි. ඊට පස්සේ ඒ හිත හැසිරෙව්වේ මේ අත්හැරපු දේ අත්හැරලා ලෝකෝත්තර පැත්තේ නෙවෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අත්හැරදී අල්ලගෙන ලෞකික ලෝකෙම හිත ඇසිරුවා. මුල් අවස්ථාවේ නම් නිවන කියලා නිවන කියලා කියන්නේ නිවන කියන කතින් කියන්න පුළුවන් මහත්තයා. එහෙමයි ස්වාමීන් මම මේ නිවන් දකින්න මම මේවා කළේ මේවා කළේ කියලා. හරි භයානක පැත්තක් තියෙනවා. නිදහස් වෙන එකට ලේසියෙන් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන්. හැබැයි එතුමා ආරාමේ පූජා කරපු එක සංඝයා 500කට කිට්ටු උපස්ථාන කරපු එක දම්පෙන් විතර හොයලා බලපු එක ඒ පින තියෙනවා. නමුත් ඔහුගේ ඊළඟ උප්පත්තියට ප්‍රබල වුණා ඒ ස්ථානේ අල්ලාගෙන සිටීම. එහෙමයි ස්වාමීන්. එතකොට සංඝයා පිරිත් කිව්වොත් ඊළඟට ආඨානාටිය අවශේෂ පිරිත් කිව්වා කියලා දැන් පිරිත් කිව්වා කියලා එයා එතන එලවන්නත් බෑ. ඒකට හේතුවක් තියෙනවා. එයාට එතන උරුමයක් නැද්ද? එහෙමයි ස්වාමීන්. එයාට උරුමයක් තියෙනවානේ. ඇයි එයා පූජා කරපෙන්නේ? දැන් ආරාමයකට කාට එන්න තහංචි දැම්මත් ආරාමේ පූජා කරපු කෙනාට එන්න තහංචියක්ද? ඕන වෙලාවක යට එන්න පුළුවන්. ඇයි යා මේක පූජා කරන්නේ? මේ වගේ යා යක්ෂ ලෝකෙ උපදුණත් එහෙම. ප්‍රේතෙක් වුණත් එහෙම. ඒ නිසා සාමාන්‍යයෙන් ඒ අර භූමි තමන්ගේ භූමියට ආසාවෙන් ඉදීමේ ලොකු අභාග්‍යයක් තියෙනවා. ඒ කියන්නේ ඔහු මැරුණත් ඒ භූමියම සැරිසරන්න. ඊට පස්සේ එලවන්නත් බෑ. අයින් කරන්නත් බෑ. ඇයි අයින් කරන්න බැරි? ඔහුට උරුමයක් වෙනවනේ. එහෙමයි ස්වාමී. පැහැදිලි නේද? දැන් සාමාන්‍යයෙන් પરම්පරාවෙන් එන පාරම්පරික උරුමයක් තියෙන ගෙදරක දුප්පත් මිනිසෙක් හිටියත් රජේටවත් බෑනේ ආයතනින් අයින් කරන්න. අයින් කරනවා නම් එයාට වෙන භූමියක් දෙන්න ඕනේ. එහෙමයි. හේතුව එයා ඒකේ උරුමයක් උරුමකාරයෙක්. එහෙමයි. පැහැදිලි නේද? දැක්කද හිත ලාමක දේ හැසිරවීමේ මේ ස්වභාවය. හිත හැසිරෙන තැන උපත සිද්ධ වෙනවා. හරිම අනතුරක් නේද හරි අනතුරක්. මේවා තේරුම් ගන්න එක ලේසි නෑ මහත්තයා. ඒ නිසා හොඳට ඒ පිනක් කළොත් එහෙම ඒ අත්හැරපු දේ එහෙම නැත්නම් කරපු දුන්න දානේ රැකපු සීලේ. ඒ නිසා තමයි බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති මේ දේවතානුස්සති. ඒ කියන්නේ දේවතානුස්සතිය හිත හසුරවන්න කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේනේ නිවන නිවන් මාර්ගය දන්න කෙනා. එහෙමයි. දෙවියන් ගැන කිව්වේ භාග්‍යතුන් වහන්සේනේ. අපි දන්නවා දෙවිවරු ගැන. අපි දෙවියන් ගැන විස්තර කරන්නේ බුද්ධ දේශනාවෙන් අරන්නේ. අපේ තාත්තා අපිට කිව්වේ දෙවියෝ ගැන. එතකොට මේ මහමෙවුනාවෙන් දෙවියන් ගැන කියනකොට මේ ලෝකයා කුපිත වෙලා යනවා. අහන්න දෙවියන් අතරට යන්නලු දෙවියෙක් වෙන්නලු කියලා. එතකොට මේ දෙවියන්ගේ ස්වභාවයේ දෙවියන් අතරට යෑමේ යනකොට තියෙන උණු ಗುಣධර්ම ඊළඟට දෙවියන් අතර කුමක්ද සිද්ධ වෙන්නේ? බ්‍රහ්මයන් අතර කුමක්ද සිද්ධ වෙන්නේ? මේ මේ සඳහා තියෙන ප්‍රතිපදාව මොකද්ද? කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් සමහර බමුණු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවානේ මම මේ බ්‍රාහ්මණෙක් වෙන්න ඕන. ස්වාමිනේ මාර්ගය කියන්න කියලා. නෑ නෑ නෑ නිවන් ගැන කියන්නේ. බ්‍රාහ්ම ලෝකය ගැන කියන්නේ. එහෙම කිව්වද භාග්‍යවතුන් වහන්සේ ලස්සනට බ්‍රාහ්ම ලෝකයට යන මාර්ගය කිව්වනේ. ඉතින් ඒ නිසා අද කාලේ තියෙන්නේ පඬිතකම. එහෙමයි. සිත හසුරුවන්නේ ලෝකෝත්තර පැත්තේ නෙවෙයි. ස්වාමීනි දැන් තවත් අනතුරක් තමයි ධම්ම මාර්ගයේ වඩනවා සිල් සමාදන් වෙනවා. සමහර වෙලාවට ඒ කාරණා මාන්නයට මාන්නයට ගන්නවා අර ಗುಣධර්ම පැත්තේ තියාගන්න. එහෙමයි ස්වාමී. අනේ මේක මට නිදහස් වීම පිණිසනේ මම මේක කරන්නේ. මට මේකෙන් කවද්දද මම නිදහස් වෙන්නේ කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න හරි ලකුවට ලකු තේරුමක් නැති වුණා. තමන් තුනුරුවන් සරණ ගියා නම් ඒ සරණ සිහි කර කර ඉන්න. එහෙමයි. ඊට පස්සේ Taman රකින්නවා නම් සීලයක් රකින්න සීලේ සීකරන සීලානුස්සතිය කියන්නේ කැඩිච්ච සීල් සීකරන එක නෙමෙයි රැකිච්ච සීල් සීකරන එක ඒකනේ සීලානුස්සතිය දුන්න දාන ඊළඟට කරපු කුසල් තමන් කරපු යහපත් දේවල් ඊළඟට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම ඒවා අනිත්‍ය ඒ ඒ ඒ ආදි වශයෙන් ඒ ගුණධර්ම සීකලොත් නම් මනුෂයාගේ ඒකේ හිස හිත හසුරවන්න පුළුවන් නම් අද කාලේ හැටියට ඒකත් ලොකු දෙයක්. මේ තියෙන නිවන කරා ඒකාන්තයෙන් ජීවිතේ කැප කරලා එහි බැසගත්තා වූ යෝගාවචරය නිතරම මේ සංස්කාර ලෝකයේ අත්හරින්නමයි කල්පනාව තියෙන්නේ. ඒකයි ඒ කාරණාව තියෙන්නේ. සූලංග ආකාශයේ සැරිසරනවා වගේ නිවන කරා යන කෙනා ලෝකෝත්තර ධර්මයන්ගේ හිත සැරිසරවනවා. අවසරයි ස්වාමී. ඔව් අපි කතා කළේ තුන්වෙනි කාරණාව සුලංගින් ගන්න ඕන. ඊළඟට හතරවෙනි කාරණාව තමයි තවද මහරජාණනි සුලංග ඒ ඒ සුගන්ධයන් නොහැර උසුලායයි. මම හුළඟ හිතන්නේ යනකොට මම සමම් පිච්ච මලේ සුවඳ විතරයි අරගෙන යන්නේ. සුළඟ එහෙම වෙන් කිරිල්ලන්නේ මං යනකොට සපු මලේ සුවඳ විතරයි කියලා. එහෙම නැහැනේ. මොකද්ද සුළඟට අහුවෙන්නේ? ඒ අහුවෙන සුළඟ මේ සුවඳ අරන් යනවා. ඒ වගේම මහරජාණනි පිළිවෙතේ දෙන භික්ෂු විසින් තමාගේ උතුම් සීල සුගන්ධයේ නොහැර උසුලාගත යුත්තේය. තමන්ගේ සීල සුගන්ධයම උසුලාගෙන යනවා. සීලය අත්හරින අත්හැරලා යන්නේ. එහෙමයි. සීලය අත්හැරලා යන්නේ. එහෙයි. සම්පූර්ණ සිල්පද රකින් ඒ සීල සුගන්ධයම අත්හැරලා යනවා. එතකොට සීලය අත්හැරලා යන නිවනක් නැහැ කියලා මේ කියන්නේ. එහෙමයි. අවසනයි ස්වාමී. සීලේ ඒ හුළඟ සුවඳ අරන් යනවා වගේ. එහෙයි. හරිද? හුළඟ හුළඟේ ගමන යන්නේ සුවඳත් අරන්. ඒ වගේ නිවන් දකින්න කෙනා නිවන කරා යන්නේ සීලය අරන්. සීලේ බැහැර තබා ගමනක් නැහැ නේද? සීලයෙන් බැහැර කළ ගමනක්. එහේ එහේසම්. අත්හැරලා යන්නේ. එහේ. පැහැදිලි නේද? දැන් අද කාලේ කොච්චර තියෙනවද? ආ රැයට කෑවට මොකද? ඊළඟට සල්ලි පාවිච්චි කළාට මොකද? එහෙමයි. කරන්න බැරි එක වෙනම. ධර්මයේ ධර්මයේ වශයෙන් කියනවා. ඒකයි ඒ ඒ ප්‍රතිපදාවටවත් හුරු වෙලා නැතුව තමන්ගේ තියෙන අගුණ ඉදිරියේ ධර්මයේ වෙනස් කිරීම නම් අතිශයින් භයානකයි. ස්වාමීනි දැන් මුදල් පාවිච්චි කරන්න එපා කියලා ශිල්පදයක් පැනවන්නේම භාග්‍යවතුන් වහන්සේ කේ ආශ්‍රේ කොට බොහෝ කෙලෙස් යටපත් වෙනවා ස්වාමීනි. ඒ භාග්‍යවතුන් වහන්සේ යම් අර්ථයක් උදෙසා නම් ඒ ශිල්පදේ පැනෙව්වේ. එහෙමයි. ඒකේ ඒ අර්ථයේ උදෙසාමයි තියෙන්නේ. එතකොට එහි ඒක බින්දට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළන මේකේ අනතුර ඒ අනතුරට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙසම්. ඉතින් ඒක ඒ ගැන ඉච්චරයි කතා කරන්න ඕන. ඊළඟට තියෙනවා ගවද මහරජාණන් සුළඟ කිසිවකට ආලයක් නැත්තේ. ගේක වාසය නොකරයි. එතකොට කිසිවකට ආලයක් නැ කියන්නේ ආලය ආපු ගමන් එතන රඳිනවනේ. ඒතර හුළඟක් ඇවිල්ලා එකපාරම ගියක් ඇතුලේ රැඳ වෙලා කොහෙටවත් යන්න නැතුන් තියනවාද? හුළඟට නතර වෙන්න දැනන්නේ නැනේ මහත්තයා. එහෙමයි ස්වාමී. හුළඟ යනවා. නතර වෙන්න දැනන්නේ නැහැ. අල්ලාගත්ත තැනක් නැහැ. මගේ කියාගත්ත තැනක් නැහැ. පැහැදිලිද? එහෙමයි. තාන් මේ වගේ මහරජාන්නේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් කිසිවකට ආලේ නොකර කෙලෙස් ගෘහේ වාසය නොකර හැමතන් මේ මිදුන සිතින් වාසය කළ යුත්තේ කෙලෙස් නම් අල්ලගන්නේ කියනවා නිවන කරා යන කෙනා. කෙලෙස් කියන්නේ අඹු දරුවෝගේ දොර වතු පිටි රාග අරමුණු, දේස අරමුණු, මගේ මගේ කියා ගන්න අරමුණු, මාන්න, ඊර්ෂ්‍යා, කපටිකම් ඕවා වගේ රැඳෙන්නේ නැහැ. දැන් වෛර කරන කෙනා වෛරයෙන් රැඳි රැඳි එයාට ඒක ඉෂ්ට කරගන්නකල් ස්පාස්වත් නැහැ. රාගයෙන් පෙළෙන කෙනා ඒ රාගගින්න නිවා ගන්නකම් ඒකෙන් රාගයෙන් තෘප්තිමත් වෙනකම් ස්පාසුවක් නෑ. මේ නිවන කියන්නේ මොකන්නේ හැම දෙයක්ම අත්හැරලා. හුද කලාවේ අත්හැර අත්හැර යන කෙනා. රඳින තැනක් නෑ. එහෙමයි ස්වාමී. නිවන කරා යන කෙනාට රඳින තැනක් නෑ. ඉතින් මේ යුගයේ ඈතකට ගියා මහත්තයා. දැන් නිවන් දකින්න යනකොට මේ කොයි ස්ථානෙට රඳිනෝ දායකය තුල රඳිනවා. සිව්පසය තුල රඳිනවා. එහෙම නැත්නම් මාධ්‍යය රඳිනවා. ලාභසක්කාරවල රඳිනවා. ප්‍රශංසාවේ රඳිනවා. අමෝතු ලෝකයකට වැටුණා. අනේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අපි අවුරුදු 2600ක් ඈත ඉපදුණානේ. ඒකේ විපාක විඳිනවා අපි දැන්. එහෙමයි ස්වාමීනි. ඒකයි ඒ ගැන තේරුම් ගන්න තියෙන්නේ. මහරජාණනි දේවාති දේව භාග්‍යතුන් වහන්සේ විසින් සුත්ත නිපාතයේ මේ වදාලා. සන්ත වාතෝ බයං ජාතං නිකේතා ජයති රජෝ කියලා මේ තියෙනවා මුනි සූත්‍රේ. ආන්න ඒකේ අර්ථය තියෙනවා එක්ක වාසය කිරීමෙන් බය හටගන්නේ. එකට ඉන්නකොට තමයි බය. ස්වාමිනේ කොහොමද එහෙම වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් තේරුම් ගත්තොත් එහෙම දැන් දල අදහසක් කියන. පෞල් පන්සල් වල ඊලන්දාරියෙක් ඉන්නවා කියනකොට දරු මල්ලුත් ඉන්න. ඒකට එහෙන් මෙහෙන් එක එක ප්‍රශ්න එනකොට යාම කියන්නේ නැද්ද? තනි එකෙක් නම් මට යන්න පුළුවන්. මේ මොන් කොහොමද රැකගන්න බැහැ. සමහරට එයාට බය උපදින්නේ අර පිරිසත් එක්ක ඉන්නකොට. එහෙමයි. තනියෙන් නම් ඕන එකට මොන දෙන්න පුළුවන්. එහෙයි ස්වාමී. තනියෙන් බඩගිනි හිතනොත් තනියෙන් නම් නොකා හිටියකි. දරු පැට්ටෝ කෑ ගහනකොට. එහෙමයි. ඊට පස්සේ ඉන්න බෑ කියලා පීඩයි නම් හිස හැරුණාට යන්න පුළුවන් තනියෙන්. මේ බැඳපු ගෑණියෙක් ඉද්දින් දරු මල්ලිද්දින් ඥාතින් ඉද්දින් එකට ඉන්නකොටමයි බය. සාන්තවාසෝ බයං ජාතා. එහෙයි. ওই පෞගේ කාලේ එකේ කරදරේනට බෝම්බ පුරන් යනකොට මට හරියට මතක් වෙච්ච දෙයක් තමයි ගෙවල් වල ඉන්නාට හරියට බය උපදිනවා. හේතුව ගෙවල් වෙන මිනිස්සුන්ගේ ජීවිත කීයක් රකින්නද? ඒකට එක්කෙනෙක් මැරෙනවා තව කී දෙනෙක් අඬනවාද? ශෝක කරනවාද? දැන් මං කල්පනා කරා අපි මැරුණාට පස්සේ අඬන්න කෙනෙක් නැහැ. තනියෙන් මැරෙන්නේ. අපි ගෙවල් වලින් ගොඩක් කාල ඈත් වෙලා. ඒ නිසා අපි මැරුණා කියලා ගෙවල් ආයත ලොකුවට දැනෙන්නේලක් නැහැ. මිනිසුන්ටත් දැනෙලා නැහැ මේ ඉන්ටර්නෙට් එකේ දේශනා තියෙනවා දේශනා යනවා. එතකොට පණ පිටින් දැන් සමහරවිට මම මේ විටින් විට විදේශගත වෙලා ධර්ම ප්‍රචාරයට එහෙම යන අවස්ථා තිබිලා තියෙනවා. එහෙමයි. එතකොට ඒ අතරතුර මෙහි කලින් රෙකෝඩින් කරපු දේශනා ටීවී එකේ යනවා. එතකොට මිනිස්සු හාමුදුරුවෝ නැහැ කියලා දන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ ඊළඟට සමහරට අපි මේ දේශනා මේ රෙකෝඩ් කරලා මේ යවනවා. මේ මේ මිලින්ද ප්‍රශ්නේ. එතකොට මිනිස්සු හැමදාම හිතන්නේ අතට හාමුදුරුවෝ හැමදාම පුටුවේ ඉඳගෙන ඉන්නවා කියලා. මේකට ඒකක් දන්නේ නැහැ මිනිස්සු. ඒ වගේ අපි අපි මැරුණත් ඉතින් අර දේශනාවක් කියයි. එහෙමත් එක මිනිස්සුන්ට ගානන්නේ. අපි වෙනුවෙන් අඬන්න කවුරුත් නැහැ. වැළපෙන්න, ශෝක කරන්න, සන්ත්‍රාසයටපත් වෙන්න හිස හැරුණාත් ඒ බලාගෙන ඉන්න කෙනෙක් නැහැ. අපිට තනියෙන් මැරිලා ගියයි. ඒනකට ගෙවල් වල මිනිස්සුන්ට තනියෙන් මැරිලා යන්න බෑ. සමහරට ගෙදර එකෙක් මැරෙන්නේ තව අයට මරබිය මරබිය විශාල ප්‍රමාණයකට මරබිය දීලා. එහෙමයි සමහරවිට සමහර අය අඬන්නේ ඇයි අපිවත් මරාගෙන මැරුන්නේ නැත්තේ ඇයි කියලා. ශෝකේ සාන්ත වාතෝ භයං ජාතං. එකට ඉන්නකොට තමයි මේ බය උපදින්නේ. නිකේතා ජායති රජෝ ගෘහ වාසය කිරීමෙන් කෙලෙස් උපදින්නේ. ගෙදර ඉන්නකොටම කෙලෙස් උපදින්නේ. මෙහෙමයි සම්. ඉගෙන ගන්න ඕන, ගෙවල් හදන්න ඕන, රස්සාවල් කරන්න ඕන, ආර්ථිකය උපයන්න ඕන, සමාජ සම්බන්ධතා තියන්න ඕන මරණාධාර සමිතියට යන්න ඕන එහෙමයි ඒ ගෙදර ඉන්නකොටනේ කොච්චර කෙලෙස්ද ඊට පස්සේ අත්තන් වලට යන්න ඕන ගෙයින් ගේ සම්බන්ධතාව පවත්වන්න ඕන ඊට පස්සේ රජයත් එක්ක සම්බන්ධතාව පවත්වන්න ඕන ඡන්දය දාන්න ඕන මේ ඔක්කොම ගෘහක වාසය කිරීම තුළ නේද ස්වාමීන් වහන්සේ ගන්න ඕන අවුරුදු සමරන්න ඕනේ. ඇයි එයා එයා අවුරුදු සමරන්න අකමැති වුණා කියලා ඥාතින් එනවනේ. එහෙමයි සාරි. නෑදෑය වෙනවනේ. එයා කැමති නෑ. ගෙදර ගින්නකොටනේ. සමහර අය බණ අහලා ඇත්තටම තේරෙනවා පිනත් පවත් එක මේක දෝලණය වෙන්නේ නැකත් නිමිති කේන්දර ඕනේ නැහැ කියලා එයා අත්හැරලා ඉන්නවා. බාස් කියන වගේ හදන එක ඒකට වෙලාවක් ඕන මේක කියන්න gadula කියලා. උළුස්ස පනින්න වෙලාවක් ඕන කියලා. ඉතින් මෙයාට නැකත එපා කිව්වට බාස්ට ඕනේ නම් මොකද්ද කරන්නේ? ඒ නිසා බාස්ට නැකතක් හදලා දෙන්න වෙනවා. නේද? ඒතර මේ කෙලස් ඔක්කොම gedera ඉන්නේ කාට නේද? එහෙමයි සාමි. gedera ඉන්නකොට කෙලස්. ඊට පස්සේ විවාහ නොවිය හිටියත් කෙලස්. ඊට පස්සේ මේ gedera ඉන්නකොටනේ ඇයි ඔයා බඳින්නේ නැද්ද කියනද මන්ද? ඊට පස්සේ බැඳ ගන්නට ඇයි ඔයාට දරුවෝ නැද්ද කියනද මන්ද? කෙලස්. ඔක්කොම ගෙදර ඉන්නේ කියලා ආදීනයි. ස්වාමීනි අර අනුරුද්ධ කුමාරයන් පැවිදි වෙන්න යන අවස්ථාවේදී ගිහි ගෙදර මේ ආදීනෝ ඒ ඔව් දැන් මහානාම කොම සාක්ෂි රජුරුයි අනුරුද්ධ කුමාරයයි අයියයි මල්ලිනේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මහානාම කුමාරයාට තමයි මහාන වෙන්න හිතුනේ. එහෙයි. මහානාම කුමාරයා මල්ලි කිව්වා අනුරුද්ධයන්ට හැම සාක්ෂි කුලේ හැම තැනකම මහාන වෙලා තියෙනවා අපේ ගෙදරින් විතරයි මහාන උන්නේ නැත්තේ. අපේ තථාගත සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟ මේ මේ මලන්ද ඔබ මේ වැඩ ටික කරන්න මම මහාන වෙන්න. හා කිව්වා. දැන් අනුරු දිවැසලාභින් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ මහාන වෙන්න කැමති උන්නේ ඉස්සරලා. එහෙමයි ඊට පස්සේ කිව්වා එහෙනම් කිව්වා එහෙනම් වැඩ කටයුතු ටික ඔබට පවරනවා මම මහාන වෙන්න යනවා. ඊට පස්සේ කිව්වා මොකද්ද තියෙන වැඩ කටයුතු? ඊට පස්සේ කිව්වා ඔබ විසින් කෙත් වපුරන්න ඕන. පිරිස ඔක්කොම දාලා කෙත් වපුරන්න ඕන. ඊට පස්සේ කෙත් වපුරලා වී හැදුනට පස්සේ වල වතුර හරවලා මේවා කළා ගොයම රැකගෙන ඒ ඔක්කොරම පිරිස යොදවනවා. ඊට පස්සේ ගොයන් කපලා මඩවලා බෑත අරගෙන කර බලින් ගෙනල්ලා කරත් වලින් ගෙනල්ලා ගබඩා හිස් කරනවා මේ පුරවන්න ඕන එහෙමයි සර් ඊට පස්සේ ඒ අතරතුර ආයෙ ගොවිතැන් කරන්න ඕන ආයෙ මේවා කරන්න ඕන ආයෙ කරන්න ඕන යුද්ධ එනකොට ඒවට මුරස් දෙන්න ඕන කිකියා කේ කියනකොට කිව්වා ඉවරයක් නැද්ද ඔකේ කියලා ඉවරයක් නැහැ කිව්වා ජීවත් වෙලා ඉන්න කාලෝ යුද්ධ කරන්න ඕන කියලා. හා මෝ මට නම් එපා මේක මං යනවා මහානෙන්න කියලා තමයි අනුරුද්ධ කුමාරයා මහානෙන්න කිව්වේ. එහෙමයි ස්වාමී. තේරුණා නේද? අනුරුද්ධ කුමාරයා මහානෙන්න. ඒකේ හැබැයි තව වැඩක් වුණා. අනුරුද්ධ කුමාරයා මහානෙන්න යනකොට බද්දිය කුමාරයා ළඟට ගියා. ඊට යාළුවේ මං මේ මහානෙන්න යනවා. ඒකට බද්දිය කුමාරයාට අනුරුද්ධ කුමාරයා දෙන යාළු. ඊට පස්සේ කිව්වා මාත් යනවා එන්නම්. හැබැයි පොඩ්ඩක් ඉන්න මේ අවුරුදු 7ක් විතර ඉඳලා යන් අපි කිව්වා. එහෙම බෑකෝ මට ඉක්මනට යන්න ඕන කිව්වා. ඊට පස්සේ එහෙම එහෙම දවස් 7කට අඩු කරලා එයා තමයි බද්දි කුමාරයා ගෙන්නන්නේ. මේ විදිහට ඉතින් ওই කතාවක් තියෙනවා මට මතකයේ හැටියට මම කිව්වේ. එතකොට ඉවරයක් නැහැ. දැන් බලන්න දැන් ওই මම දැකලා තියෙනවා සමහර දැන් ওই පෙදරේරු මේ සම්භාසුන්නලාට සමහරවිට 1500 2000 සමහර අයට දවසේ හොඳට වැඩ කළොත් 2500 හම්බ වෙනවා. ඒකට දවස් 30ක් වැඩ කළා කියලා කියන්නේ මහත්තයා රුපියල් 75000ක් විතරනේ. රජයේ සාමාන්‍ය ගුරු වෘත්තිය දෙන කෙනෙකුටවත් නැහැ නේච්චර. නමුත් ওই බාස් ගෙදර ගිහිල්ලා දවස් දෙක තුනක් වැඩ නොකරපු ගමන් අතීතයෙන් ඉවරයි. එහෙමයි සාම. වඩුවා ගෙදර පුටුව නැහැ වගේ ওই මේසන් මේ වැඩ කටයුතු කරන ගොඩාක් අය බලන්න ගියක් දොරක්වත් හදාගන්නේ නැහැ මක්ක වෙනවද මන්දා හැබැයි එකක් හරියට කියන්න පුළුවන් ඔය ඔක්කොම ගෙවල් වල වාසය කිරීමේ විපාක ඇයි මෙහෙන් යනකොට අරෙන් ණය ටිකක් තියලා තියෙන්නේ ඇයි අපේ කෙනා වැඩ කියලා නෝනා කඩෙන් බඩු ගේනවා නොගෙනත් බෑ පොඩි පැටව වෙනවා ඊළඟට ඉස්කෝලවල වියදම් පුළුවන් මේ මේ මේ ඔය ඔක්කොම ටික ගෙවල් වල වාසය කිරීමේ විපාක. කෙලස් අතහැරලා යන්නද? ඒ කියන්නේ සමහර අයට වැඩ කළා වැඩ කළා වැඩ කළා මැරෙන්න වෙලාවක් නැහැ. ඒ ඔක්කොම කෙලස්. ඉතින් ඒ නිසා සන්තවාතෝ භයං ජාතා නිකේතා ජායති රජෝ ඒ ඒ වගේම ගෘහයක වාසය නොකිරීමත් එක්කෝ වාසය නොකිරීමත් යන මේ කරුණ ඒකාන්තයෙන් මුනිවරයෙකුගේ දැක්මයි නිවන කරා ඒකාන්තයෙන් යන කෙනා ගේයක වාසයක් නෑ එක්කෝ වාසයක් නෑ අර සුළඟකෙත් කිසි තැනක රඳින්නේ නෑ වගේ මේ යුගයේ කොච්චර ඈතට ගියාද හිතා ගන්න බෑ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන මුගලන් මහරහතන් වහන්සේ ගැන එහෙමයි ගේයක් නැති ඇලීමක් නැති මුනිවරු ගැන එහෙමයි හරි පුදුමයිනේ එහෙමයි. ඉතින් ඒක ගැන මේ විදිහට තේරුම් ගන්න තියෙන්නේ සුළඟේ ස්වභාවය. සුළඟ වගේ හිතක් ඕන කිව්ව නිවන් දකින්න. ඊට පස්සේ තියෙනවා පර්වතයෙන්. දැන් එතකොට පට ධාතු මනසිකාර භාවනාව තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ ධාතු ගැන මනසිකාර කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මේ වගේ හිතන්න කිව්වා. සේයතාප භික්කවේ ගාවෙන් වදිත්වා. චාතුම් මහපතේ බිරසෝ අභි මේ නිසින්නෝස්ස. සතරමන් සන්ධියක හරකෙක් මරලා දක්ෂ ගව ඝාතකෙක් හරි යාගේ ගෝලෙක් හරි ඒවා විකුණනවා. හරකා හරකා කියලා විකුණන්නේ මස් විදියට. මේ පැත්තෙන් මස් තියෙනවා, අරෙන් කටු තියෙනවා, මෙහින් පීකුදු තියෙනවා. මේ මේ මේ එක එක අම්මට වෙන් කරලා තියෙනවනේ වෙන් කරලා තියෙනවනේ ඒවට කියන නම් මට තේරෙන්නේ නැහැ ඒතර ගවයා කෑලි කළා මස් කියන සංඥාවෙන් තමයි විකුණන්නේ එහෙමයි සර් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශරීරයේ දිහා බලන්න කිව්ව පටවි කියලා කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දේ දිහා නමක් දාන්න නැතුව මේ පියදාස මේ සිරිසේන එහෙම කියලා දාන්න නැතුව බලන්න කිව්වා මේක තියෙන්නේ පටවි ධාතුව ආපෝ ධාතුව, වායෝ ධාතුව කියලා මේ මේ ධාතු හතරට වෙන් කළා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පොළොවට පස් වෙලා යන දේවල් ටික ඒ විදිහට බලන්න කිව්වා. ඊළඟට වතුරට අයිති දේවල් ටික සේම සොටු සැරව ලේ දහඩිය ආදී දේවල්. ඊට පස්සේ උණුසුමට අයිති දේවල් ඊළඟට හුළඟට අයිති දේවල් ශරීරයේ තියෙන හිම සහිමස බලන්න කිව්වා. එහෙම විමසා විමසා විමසා බලනකොට බලනකොට බලනකොට බලනකොට ජීවිතය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න අවබෝධ වෙන්න ඔය පොලොවක් වගේ හිතක් හැදෙනවා. හුලඟක් වගේ හිතක් හැදෙනවා. හුලඟක් වගේ හිතක් හැදෙනවා කියලා කියන්නේ මේ කිව්වේ හුලඟ කොතනකවත් රඳින්නේ මොහුගේ හිතත් කොහෙවත් රඳින්නේ එහෙමයි ස්වාමී. හුලඟ ගස් කොළන් පෙරලාගෙන යනවා වේගෙන්. ඒ වගේ මොහුගේ හිතේ තියෙන මානසිකාරයෙන් කෙලෙස් පෙරලාගෙන යනවා. එහෙමයි. ඒකයි මේ සුළඟ වගේ හිතක්, ජලය වගේ හිතක් කියලා කියන්නේ ඒකයි. නැත්නම් සාමාන්‍ය කෙනෙකුට හිතේ හිත පස් වෙනවද දන්නේ කියලා. <laughs> එහෙමයි. ඒ විදිහට ඒක තේරුම් ගන්න තියෙනවා. ස්වාමීනි අර නුවණින් විමසලා විමසලා අවබෝධය ඇති වුණාට පස්සේ තමයි රඳින්න මේ රඳින්න නැතුව මේ ඒ ඒ අවබෝධය ඇති වෙන්නේ ස්වාමීනි. අවබෝධය ඇති වෙන්නේ. එහෙමයි. නැතිනම් ස්වාමීනි අවසරයි දැන් අපි පිළිගත්තොත් ඉන්න එහෙම සතර මහා ධාතු වලට වෙන් වෙලා යනවා කියන ස්වභාවය අපි දන්නේ නැතුව පුද්ගල අවයව සත්තු වස්තු විදිහට පිළිගත්තොත් එහෙම මේ ඒක සම්පූර්ණ මුලා ඊට පස්සේ ඒ ඒ අනුවනේ රාග දේශ මොහ ඇති වෙන්නේ. එහෙමයි. එතන මුලාව දේශ කෙලෙස් ඇති වෙන්නේ එහෙමනේ. එහෙයි. ඒකයි අර බුද්ධ ශාසනයේ ධාතුක ධාතු මනස්කාර භාවනාවෙන් ඔහුගේ හිත ඒ தත්ත්වයට ගන්න. එහෙමයි ස්වාමීන් ඒක හරිය පුදුම දෙයක්. ඒ භාවනාව වලින් පුදුම දේවල් කරන්නේ මහත්තයා. ඒකයි. දැන් ඉතින් ඔය ඔක්කොම ටිකට පහසුව තියෙන්නේ ওই විස්තරය තියෙන්නේ සිංහල මිනිස්සයාට. සුද්දන්ට මේවා කවදානම් අහන්නද? මේ අන්‍යාගම්කාර මිනිසුන්ට කවදානම් මේවා අහන්නද? නේද? ඔවුන්ට ඔවුන්ට උගන්වලා තියෙන්නේ තමන්ගේ ආගමට අයිති නැතිව මරපියව. එතකොට තොපිට දෙන්නම් අප්සරාවියෝ 72ක්. එහෙමයි ස්වාමී. ඕන ඕන්ට උගන්වපු දෙයක්. එතකොට මේ ලෝකයේ සියලු ශාස්ත්‍රඥ වහන්සේලා අතර තථාගතයන් වහන්සේ නම් ආලෝකයන් අතර හිරු මඩලම බබලනවා වගේ තථාගතයන් වහන්සේ නම් ඒකාන්තයෙන් හිරු මඩලම්. ඒක පැහැදිලිනේ මේ දර්ශනයත් එක්කනේ. එහෙමයි මේකනේ දර්ශනය. හිතක් හදා ගන්නවා සුළඟ වගේ. හිතක් හදා ගන්නවා වතුර වගේ. හිතක් හදා ගන්නවා ගින්දර වගේ. හිතක් හදා ගන්නවා පොලොවක් වගේ. ඒකමයි දර්ශනය. නේද? ස්වාමිනේ ඍජු අදීන පවිත්‍ර වාරිසුද්ධ මාර්ගයක් නේද? මාර්ගය. පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ ආදි කල්යාණම්, මධ්‍යේ කල්යාණම්, පරියෝසాన කල්යාණම්, මූල පිරිසුදුයි, මැද පිරිසුදුයි, අග පිරිසුදුයි, සාර්ථං අර්ථ සහිතයි. සබ්බ්‍යංජනං හොඳට වචන තියෙනවා. එහෙමයි. මේවා බුද්ධ වචනේනේ හොඳම වචන. අපිට ආයේ කඩ කඩ කියන්න දෙයක් නැහැ. එහෙමයි. ඊළඟට කේවල පරිපූර්ණ සම්පූර්ණයෙන් පරිපූර්ණයි. ආය අඩුපාඩු පුරවන්න දෙයක් නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ අමතර කාරණා දෙකක් කතා වුණේ. ඊළඟට තියෙනවා පර්වතයෙන් අංග පහක් ගන්නෙ කොහොමද? මහරජාණන් පර්වතයේ අචලයි, අකම්පිතයි, සෙලවිය නොහැකි. ඒක තේරෙනවද? එහෙයි ස්වාමී. ආන් මේ වගේ මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් සම්මානෙත් අවමානෙත් සක්කාරෙත් අසත්කාරෙත් ගෞරවෙත් අගෞරවෙත් අයසේත් යසේත් නින්දාවෙත් ප්‍රශංසාවෙත් සැපේත් දුකේත් ස්ථානිෂ්ඨ සියලු තැනත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වල කෙලෙස් හටගන්නා සියලු තැනත් නොඇලිය යුත්තේය. ගැටීම් හටගන්නා සියලු තැන නොගැටිය යුත්තේය. මුලාව හටගන්නා සියලු තැන නොමුලා විය යුත්තේය. කම්පා නොවිය යුත්තේය. නොසැලිය යුත්තේය. පර්වතයක් මෙන් නොසෙල්වී සිටිය යුත්තේය. මහරජාණන් පර්වතයේ මේ පළමු අංගයේ ගත යුත්තේය. දැන් තේරෙනවනේ පර්වතයක් වගේ හිතද්දී යන්නේ කොහොම මේ වාගේ අය කොයින් අද කාලේ හොයන්නද නේ එහෙමයි ස්වාමීන් එහෙම යටලෝ දහම ඉදිරියේ නොසලී සිටන විට යෝගාවචරයාගේ සිත දහම් මානසිකාරයෙන් පිරියනවද දහම් මානසිකාරයෙන් පිරුණ නැත්නම් කෙසේනම් නොසලී සිටින එහෙමයි ස්වාමීන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේවාති දේවෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ධම්මපදයේ මේ විදිහට වදාලා ඒක ඝන වූ ගල් පර්වතයක් දැඩි සුළඟින් නොසෙල්වි තිබෙන්නේ යම්සේද එසේම නුවණැත්තෝ නිന്ദා ප්‍රශංසා අභියස නොසෙල්වි සිටිති නුවණැත්තා සෙලවෙන්නේ අපි ගම සත්පුරුෂ නුවණැති ලෝකේ පාරතරයට පස් ආරිපුත්යන් වහන්සේගේ අකම්පිත බව ගැන අහලා කෙනෙක් ඇවිල්ලා අර පිටට ගැහුවේ බමුණේ එහෙමයි ස්වාමී. උන්වහන්සේ නිහඬ වැඩියනේ. අනේ සමාවෙන්න කියලා දානෙට මේ වැඩමුවා ඒ බමුණාම. එතකොට ආයෙත් වැඩම කරන්නේ. ඔව්. එතකොට අර ගහ ගහපු මිනිස්සයා ගහපු මිනිස්සයාගේ මූණෙත් ඒ විදිහට මේ ගහපු ගාන වෙලාවේ මුව මණ්ඩල වෙනස් වුණෙත් නෑ. දාන දෙන වෙලාවේ මුව මණ්ඩල වෙනස් වුණෙත් නෑ. මට මතක හැටියට මට අපේ පන්සලක හාමුදුරනමක් කිව්වා ඒ හාමුදුරුවෝ ඉස්සර හාමුදුරු නමක කතාවක්. ඒ හාමුදුරන්ගේ අදහස නෙවෙයි. ඒ ඒ හාමුදුරුවෝ හිටපු කොයි හරි ආරණ්‍යයක පන්සලක හාමුදුරු නමකට මිනිස්සු බැනලා. ඉතින් හාමුදුරුවෝ නිහඬව ඉඳලා. පස්සේ කාලේ ඒ මිනිහාගේ දානේ දවසේ නායක හාමුදුරුවෝ වෙනම දානේ හදලා. හදලා අර මිනිහා ගෙනාපු දාණයෙන් බුද්ධ පූජාව කියලා ඔක්කොම කරලා ඉවර වෙලා කියලා එක බත් ඇටයක් තියන්නේ නැතුව මේක අරන් ඵලයක්. ඊට පස්සේ ඇයි කියලා අහලා. ඊට පස්සේ නෑ මම මේ මුළු ත්‍රිපිටකයම කියවලා තියෙන්නේ. මේ ත්‍රිපිටකයේ කොතනකවත් මේ මේ බැනුම් අහගෙන දානි වලඳන්න කියලා නෑ. ඒ නිසා මේ දානි අරන් ඵලයක් කියලා. ඉතින් ඒ හැමදෙර ඉස්සර වෙච්ච කතාව මාත් එක කිව්වේ. එහෙමයි සර්. නමුත් දැන් අපි සාමාන්‍යයෙන් hina වෙලා ඔකකට එහෙම ඒකට උගුල්පත් දුන්නට නිවන කරා යන ලෝකේ ওই කතා නැහැ. එහෙමයි ස්වාමීනි. අකම්පිතයි. බෑන්නත් දන් දුන්න එකම මොන. එහෙයි ස්වාමීනි. ඒ ඒ විදිහ අකම්පිත උත්මයෝ තමයි රහතන් වහන්සේලා. මඟපල්ලාභ උත්මයෝ. අකම්පිතයි. කෙල වෙන්නේ අද කාලේ රහත් වෙච්ච කෙනෙකුට පොඩ්ඩක් ඔය රහත් නෑ කියලා කියන්නකො බලන්න සැලිලා කම්පා වෙලා අම්මෝ කොහොමද යන්නේ යා යෑම අරහත් මාර්ගයේවත් නෑ මේ තියෙන රහත් වෙච්ච කෙනෙක් ගැන නෙවෙයි මේ තියෙන්නේ අරහත් මාර්ගය ගැන මේ විස්තර කරන්නේ. එහෙමයි. මේ අපි මෙතෙක් කතා කරන ඒවා අරහත් මාර්ගය. හැදෙන්නේ නේද? එතකොට අරහත් මාර්ගයවත් නැහැ. ඒ නිසා මතක තියාගන්න පර්වතයක් වගේ මේ අරහත්ත්වයටපත් වෙන කෙනාගේ හිත පර්වතයක් වගේ. ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා ඉදිරි ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ඉදිරි එහේ අකම්පිතයි සෙලවෙන්නේ දැන් අද සාමාන්‍ය නිකන් ෆෝන් එකක් ගත්තත් ඔහොම මේ දැන් සාමාන්‍යයෙන් මොන කෙනෙක් හිතනවා හරි මම මේකේ ෆෝන් එකේ වීඩියෝ බලන්නේ කියලා නිකන් මේ ඉඳලා දාන්නේම නැතුව යනවා එහෙමයි ස්වාමීනි. පැහැදිලිද? මේ විදිහට චලනයේ වෙවි එක ස්ථාවරක ඉන්න බැරුව නිකන් පා වෙන සරුංගලයක් වගේ පා වෙන සරුංගල් වගේ පා වෙන පඬරැල් වගේ ජීවිත තියෙන්නේ. ඉතින් කොහොමද අරහත්ත්වයක් සාක්ෂාත් කරන්නේ? අරහත්ත්වයක් සාක්ෂාත් කරන්න පර්වතයක් වගේ හිතක් තියෙන්න ඕන. බණිද්දි එහෙමයි ස්වාමීනි. දැන් අපි උනත් ප්‍රශංසා කරද්දි කාට හරි වැඳගෙන ඉන්නවා. බනින්න ඕන බලන්න ඔක්කොම අතහැරලා යනවා. දැන් ඔය ළඟදිමුත් එහෙම වුණා ඒක අම්මා කෙනෙක් හොඳට දම් පැන් දීගෙන ඔහොම ඉඳලා ඊට පස්සේ මොකක් හරි යාට මේ දායක සභාවේ ආයින් කරන්නද මොකද්ද කිව්වා කියලා දානෙ දෙන්නෙත් නෑ බලට. එහෙමයි ස්වාමීනි. ඒකට කෝ පරවතයක් වගේ හිත. නිවනින් ඈතයි. නිවනින් ඈතයි. ඒ නිසා බනිද්දි ගහද්දි බනිද්දි අටලෝ දහමේද්දි එකම විදිහ තියෙනවා. එහෙම කෙනෙකුට නම් නිවන ළඟයි. දැන් තේරෙනවා නේද මේ නිවනින් ඈත් වෙලාද ලං වෙලාද කියලා තම තමන් ගැන දිහාම බලන්නකෝ. පන්සලක මොනවාරි පින්කමක් කළා නම කිව්වේ නැත්තම් එහෙමයි ස්වාමී. නම කිව්වේ හාමුදුරුවෝ හරියට ආසරණ වෙලා ඉන්නවා. ඇයි නම කියන්නම ඕන? සමහර වෙලාවට සමහර එක්කෙනා හදපු ගොඩනැගිල්ලට වැඩි වියදමක් යනවා බෝඩ් එකට. ස්වාමීනේ නිවනෙන් බැහැරව ඒ හැසිරීම නිසා ඇති වෙන කර්ම විපාකෙන් ආයි කොතෙන් යයිද දන්නේ නැහැ. මේ මහත්ය මෙච්චර සංසාරේ අහිමි වෙවි අහිමි වෙවි අහිමි වෙවි ගියා. දෙයනේ මේකත් අහිමි වෙනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා මේ අකම්පිත හිතක් කියන එක නම් හිතන්න ඕන අඩුම තරමේ මේක මගේ කර්මය. අහ කියන මරාල කඩාපාත් වෙන කර්මය කියලාවත් අඩුම තරමේ කර්මය කියලාවත් හිතුවා නම් ඒත් බේරෙන්න තිබ්බා. එහෙමයි ස්වාමී. නේද? <laughs> අනිතක මේක Tamande විතරක් නෙවෙයිනේ ලාභාලාභ යසයස නින්දා ප්‍රශංසා එන්නේ. තථාගතයන් වහන්සේටත් ගල් පෙරළුවානේ. තථාගතයන් වහන්සේගේ මාර්ගයටත් ඇත්තු එව්වානේ. තථාගතයන් වහන්සේ ගැනත් ජරා කතා හදලා අර සුන්දරී පරිබ්‍රාජිකාවගේ කුණු ශරීරය අරන් ගියානේ මෙන්න කරපු වැඩේ කියලා. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ කියන්නේ නින්දා අපහාස විඳින්න අවමල් රේණුවක තරම්වත් උන්වහන්සේට සාධකයක් තියනවද නින්දා විඳිය යුතු දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙන් එකම නාදයෙන් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන බුදුගුණ කියලා සාදු කියන්න ඕන උත්තරය නේද තථාගතයන් වහන්සේ එහෙව් තථාගතයන් වහන්සේටත් බැන්නනේ බුද්ධ කාලේ එහෙමයි අද කාලේ පිළිම කඩනවා ඊළඟ පිට රටවල් වල සෙල්ලම් බඩු වලට තියාගෙන බුදු පිළිම හැබැයි තථාගතයන් වහන්සේ අකම්පිතයි. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ අකම්පිතයි. එහෙමයි. ඒ නිසා අකම්පිත හිතක් තිබුණනම් අමාමා නිවන කරා යන්න පුළුවන්. එතකොට මේ වගේ හිතක් අද කාලේ මම හිතන්නේ කීයෙන් කී දෙනෙකුට තියෙද කියලා. නමුත් පුහුණු වේ යුතුයි. අපි පොඩ පොඩ හරි පුහුණු වේ යුතුයි. පුහුණු වෙන කෙනානේ ඇයි අමාරු වෙන්නේ උපමාව මතකද? ගැඹුරු මණ්ඩේ එරුණ ලොකු ඇතෙක් වගේ. එහෙමයි ස්වාමී. එකපාරෙන් දෙපාරෙන් මඩෙන් උඩට එන්නේ ඇඹරිලා ඇඹරිලා ඇඹරිලා සමහරට ඇඹරිලා ඇඹරිලා ඇඹරෙන එකටම අර ඉන්න තැන ටිකක් වෙයිලා වෙයිලා පොඩ්ඩක් යද්ද ගිහිල්ලා මෙයා උඩට එනවා. ඒ වගේ ගොඩාක් මහන්සි වෙන්න ඕන මේක කරගන්න නම්. ස්වාමීන් වහන්සේ අපට කරුණාවෙන්ම අකම්පිත මාවත පිළිබඳ මාර්ගය පිළිබඳව අද දවසෙත් පහදා වදාලා. ඒ උත්තර මාර්ගයටත් එහි වැඩම කළ වදාළ මහා සංඝරත්නයටත් අපගේ নমස්කාරය වේවා. අද දවසේ අපි කාලය නිමා වෙනවා ස්වාමීනි. මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය අද දවසේ දරන ලද්දේ අංක 34න් 6 දලුගොල්ල අම්පිටිය මහනුවර පදිංචි SMK දිසානායක මහත්මිය සහ පානදුර නාවතිය පාර පදිංචි ගාමිණී ධර්මප්‍රිය ප්‍රනාන්දු මහත්මයා එමෙන්ම දීපානී ඉරෝචනී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් දූ දරුවන් යන සදැහැවතුන් හැමදෙනාම විසින් ඉතින් මේ පින්වත් හැමදෙනාටම උතුම් පුණ්‍ය ආනුමෝදනාව සිදු කරන්න අපි අපේ ස්වාමින් වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීන්. අද දින මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ නොම්බර 34න් 6 දලුගොල්ල අම්පිටිය මහනුවර පදිංචි SMK දිසානායක මහත්මිය සහ පානදුර නාවැටිය පාර පදිංචි ගාමිනී ධර්මප්‍රිය ප්‍රනාන්දු මහත්මයා සහ දීපානී ඉරෝෂණී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් මේ අත්තන් විශාල පිනක් රැස් කරගන්නවා මේ රහතන් වහන්සේලාගේ ජීවිත ඒ අරහත් මාර්ගයේ තියෙන සොඳුරු බව එහෙමයි ඊළඟට දුෂ්කරව මේ ප්‍රතිපදාව පුරුදු කරලා සදාතනික තනසිල්ලටපත් වෙන හැටි ඉතින් ඒ වගේම අනේ රහතන් වහන්සේලා මේ වගේ නේ කියලා යම් දෙයක් හිතට ගන්නට මේ දැන් ගොඩාක් අයට එක එක විදිහට මේ රහතන් වහන්සේලා ගැන තේරෙන්නේ. ඉතින් ඒ නිසා දැන් බලන්නකෝ රහතන් වහන්සේලා කියන්නේ රැස් රැස්මාලා නෙවෙයිනේ. එහෙමයි. ගුණෙන්නේ උත්තරයන්ගේ තියෙනනේ. එහෙමයි. ඉතින් ඒවා ගැන අහලා දැනගන්න ඉතින් මේ අතෝ ධර්ම දානෙ දුන්න බොහෝ පින් රැස් කරගත්තා. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ශිසුර වඩා වර්ධනය වෙත්වා. පුණ්‍ය අනුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ මේ හැත්තන් දැහැමෙන් රැකගනිත්වා ඒ වගේම මේ බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් මේ ලක්දිරණක් සුරකේවා සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් ලක්දිරණත් රකින්න පුළුවන් නායකයෙක් පහළ වේවා. නිකා මේ තම තමන්ගේ බලය ගොඩනගා ගන්න නෙවෙයි ජීවිතේ ගියත් මේ දෙරණ රකින්න. සිංහල ජාතිය රකින්න බුද්ධ ශාසනය රකින්න අනුන්ට හිංසා කරන්නේ නැති අභිමානයක් තියෙන අපේකම තියෙන එහෙම කෙනෙක්. ඊළඟට බය ආදු නැති ඉතින් එහෙම කෙනෙක් ඉතින් කොහෙන් හරි ඉතින් අපිට පහළනොත් හොඳයි. ඉතින් අපි හැමදාම සීකනවා වගේ අපේ අහිංසක ප්‍රාර්ථනා විශේෂ සිදු වේවා. ඒ වගේම මිය පරලෝකීය පීබී දිසානායක පියාණන් පීඑම් දිසානායක මෑණියන් මංගලිකා දිසානායක අක්කා සහ සෙනරත් දිසානායක අයියා ආදී මේගේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ ඥාතීන් පරලෝ වශයෙන් සුඛී සැපේ සෝපත් භාවයටපත් වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ගරුතර මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මාභෝධයේම සැලසේවා. ඇමරිකාවේ අධ්‍යාපනය ලබන සිදත් ඉන්දිර පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන නයනා කල්හරි දිනියට සිත් වේවා එතුමියගේ ජීවිතයට සියලු ආශිර්වාද රැකවරණේ වේවා ඒ වගේම මහනුවර අම්පිටිය දලුක්ගොල්ල පදිංචි පින්වත් SMK දිසානායක මහත්මියටත් ඒ වගේම පානදුර නාවැටිය පාර පදිංචි ගාමිණී ධර්මප්‍රිය ප්‍රනාන්දු මහත්මයා දීපානී රෝෂණී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අත්තන්ගේ කායික මානසික දුක් දුර වේවා කායික මානසික සැපේ උදා වේවා ඒ වගේම සද්ධා රූප වාහනේ ලක්විරු ගුවන් විදුලි ධර්ම දාන පවත්වන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම අප කාගේත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍ර ආදීන්ට ලොකු කුඩා සියලු දෙනාට පින් සිදු වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු උපකාර වේවා අවසරයි ස්වාමීනි පින්නතුනේ උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් පවත්වා වදාළ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්රුගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ලෝකයේත මේ ශ්‍රී සද්ධර්මයේ දායාද කරගනිමින් අපි මේ මොහොතේ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් එකසේම අනුමෝදන් වීමෙන් උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු එමනම් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරුගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ඒ උතුම් සදහම් පිළිසඳර මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර රැගෙන දයාවෙන් ඊළඟ පරිච්ඡේදයක් රැගෙන අපි ඔබ මුණ ගැහෙන්නම් එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය Thank you.